ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහොම ගැඹුරු සූත්‍ර දේශනාවක් ගැන. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ එන රතවිනිත සූත්‍රය. ඔව්. මේකේ සන්දර්භයත් හරිම රසවත්. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේලුවනාරාමේ වැඩ ඉන්න කාලයක්. හ්ම්. එතකොට ಜಾති භූමි කියන ගමෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා පිරිසක් වස් කාලේ ඉවර වෙලා බුදුහාමුදුරන්ව දකින්න එනවා. ආ, ඔව්. එතනදී නේද භාග්‍යවතුන් වහන්සේ විශේෂ කෙනෙක් ගැන විමසන්නේ. හරියටම හරි. උන්වහන්සේ අහනවා මේ භික්ෂුන් අතර ඉන්නවද කෙනෙක් අල්පේච්චයි. ඒ කියන්නේ තියෙන දේෙන් සතුටු වෙනවා. හ්ම්. ලද දේෙන් සතුටු වෙනවා. ඔව්. විවේකීව ඉන්නවා, වීරියවන්තයි, සීලවන්තයි, සමාධි සම්පන්නයි, ප්‍රඥාවන්තයි. හරිම ගුණ සම්පන්න කෙනෙක් ගැනනේ අහන්නේ. ඒ විතරක් නෙවෙයි. විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය කියන ගුණත් තියෙන අනිත් අයටත් මේ ගුණ ගැන කියා දෙනවා. ආ, ඒ කියන්නේ අනිත් අයටත් ආදර්ශයක් දේශනා කරන කෙනෙක්. ඔව්. ඒ නිසා අනිත් භික්ෂුන් අතරෙත් බොහොම ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න භික්ෂු කවුද කියලා යහන්නේ. ඉතින් කවුද ඒ භික්ෂුව? භික්ෂුන් වහන්සේලා දන්වනවා ස්වාමීනි ඒ තමයි මන්තානි පුත්ත පුන්නතෙරුන් වහන්සේ කියලා. මන්තානි පුත්ත පුන්නතෙරුන්. හරි. මේ කතාව සිද්ධ වෙනකොට කවුද තව එතන ඉන්නේ? ඊ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ළඟම ඉන්නවා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සරියුත්තරුන්. ආ, සරියුත්තරුන්. ඔව්, උන්වහන්සේට මේ ಗುಣ ටික අහනකොට පුන්නතරුන් වහන්සේ ගැන පුදුම උනන්දුවක් කුතුහලයක් ඇති වෙනවා. හ්ම්. මුණ ගෙහෙන්න ඕනේ කියලා හිතනවා ඇති නේද? අනිවාර්යයෙන්ම. කවදා හරි මේ උත්මයාව මුණ ගැහෙන්න ඕනේ කියන අදහස ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ රජගහනවරමද ඉන්නේ? නෑ. ටික කාලෙකින් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයට වඩිනවා. හරි. අපේ පුණ්‍යතිරුන් වහන්සේටත් මේ ආරංචි ලැබෙනවා. උන්වහන්සේත් ඉතින් බුදුහාමුදුරන්ව දකින්න බණ අහන්න සවැත් නුවරට වඩිනවා. සවැත් නුවරට ඇවිත් බුදුන්ගෙන් බණ අහනවා. ඔව්. බණ අහලා උන්වහන්සේ හුදකලාව භාවනා කරන්න හිතාගෙන අන්දවණේ කියන ප්‍රදේශයට වඩිනවා. අන්දවණේට ආ එතකොට තමයි අර කලින් ඇති වුණු කුතුහලය සම්පූර්ණ වෙන්න අවස්ථාව එන්නේ නේද? හරියටම. සැරියුත්තරුන් වහන්සේට කොහොම හරි ආරංචියක් ලැබෙනවා අර අහවල් දවසේ ගුණ ඇහුවා පුන්නතරුන් වහන්සේ අන්දවනේ ඉන්නවා කියලා. ඉතින් සැරියුත් හාමුදුරුවෝ යනවා හොයාගෙන. ඔව් වහාම පිටට්ටුලා යනවා පුන්නතරුන් වහන්සේව මුණ ගැහෙන්න. ගිහින් මුණ ගැහලා කුසලතා ਵਿਚාරලෝ බොහොම ගෞරවයෙන් කතාව පටන් ගන්නවා. එතනදී තමයි මේ සූත්‍රයේ හරයවන සංවාදය පටන් ගන්නෙ. සැරියුත්තරුන් අහන ප්‍රශ්නේ මොකක්ද? උන්වහන්සේ අහනවා ආයුෂ්මතුනි පුන්නතරුන් වහන්සේ ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපේ මේ බ්‍රහ්මචර්යාව මේ බඹසර වසන්න කුමක් අරමුණු කරගෙනද කියලා. හ්ම් මොකද්ද පරමාර්ථය කියලා යහන්නේ? ඔව්. ඊට පස්සේ උන්වහන්සේ ඒක තව ටිකක් පැහැදිලි කරනවා. අහනවා මේ සීලේ පිරිසිදු කර ගැනීම, ඒ කියන්නේ ශීල විසුද්ධිය පිරිසද ඔබ බඹසර වසන්නේ කියලා. පුණ්‍යතරුන් මොකද කියන්නේ? පුණ්‍යතරුන් කියනවා නෑ ආයුෂ්මතුනි කියලා. ආ ඊළඟට ඊළඟට සරියුත්තරුන් අහලවා එහෙනම් සිත පිරිසිදු කර ගැනීම චිත්ත විසුද්ධිය පිණිසද ඒකටත් නැහැ කියලාද උත්තරය ඔව් ඒකටත් නැහැ ආයුෂ්මතුනි කියලාමයි කියන්නේ. හරි පොදුමයි නේ. ඊළඟට දික්ටි විසුද්ධිය ගැන අහනව නේද? දෘෂ්ටිය පිරිසුදු කර ගැනීම. ඔව්. දික්ටි විසුද්ධිය පිණිසද නැහැ ආයුෂ්මතුනි. එතකොට කාංකා විතරණ විසුද්ධිය. ඒ කියන්නේ සැකයේ දුරු කිරීම පිණිසද? ඒකටත් නෑ. ඒකටත් නැහැ. ඊළඟට මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. ඒ කියන්නේ නිවන් මඟ කුමක්ද, නොමඟ කුමක්ද කියලා දැන ගැනීම පිණිසද. හ්ම්. ඒකටත් නෑ. ඒකටත් නෑ. ඊළඟට පටිපදා ඥාන දස්සන විසුද්ධිය. ඒ කියන්නේ පිළිවෙත පිළිබඳව ඇති වෙන ඥාන දර්ශනීය පිනිසද. ඒත් නෑ. ඒත් නැහැ. අන්තිමට මහනව ඥාන දස්සන විසුද්ධිය. ඒ කියන්නේ අරහත්ඵල ඥානය පිළිබඳ දැක්ම පිනිසද. අන්තිම එකටවත් ඌ කියන්නේ නැද්ද? නෑ. ඒකචත් කියන්නේ නැහැ ආයුෂ්මතුනි කියලාමයි. මේ විසුද්ධි හත ගැනම අහනව හතටම උත්තරේ නැහැ. එතකොට සැරියුත්තරුන්ට හිතෙන්න ඇති. එහෙනම් මේ කිසි දෙයක් නෙවෙයි නම් මොකද්ද මේ බමසර ජීවිතයේ ආරමුණ කියලා නේද? අනිවාර්යයෙන්ම උන්වහන්සේ අහනවා ආයුෂ්මතරි මම සීල විසුද්ධිය ගැන ඇහුවා ඔබ නැහැ කිව්වා. චිත්ත දිට්ටි කාංකාවිතරණ ওই විදිහට ඥාන දර්ශන විසුද්ධි දක්වාම ඇරුවා ඔබ නැහැ කිව්වා. එහෙනම් මේ බමසර වසන්නේ කුමක් වෙනසද? හ්ම්. මොකද්ද පුන්නතරුන් දෙන පිළිතුර? එතනදී පුන්නතරුන් වංශ දෙනවා ඒ ගැඹුරුම පිළිතුර. උන්වංශ කියනවා ආයුෂ්මතුනි මම මේ භාග්‍යවතුන් වංශයේ සමීපයේ බමසර වසන්නේ අනුපාදා පරිනිබ්බාණය පිණිසයි කියලා. අනුපාදා පරිනිබ්බාණය. ඊ කියන්නේ උපාදාන රහිතව කිසිම ඇලීමක් නැතිව පිරිනිවන් පෑම. හරියටම හරියි. කෙලස් රහිතව සීලු බැඳීම් වලින් මිදිලා පිරිණිවන් පෑම. ඒක තමයි අවසාන අරමුණ. ඒක හරි ගැඹුරුයි. මොකද අර කලින් කියපු විසුද්ධිය හතම නිවන් මාගේ අත්‍යවශ්‍ය අංග. එතකොට කොහොමද මේ විසුද්ධියයි මේ අනුපාදා පරිනිබ්බාණියයි සම්බන්ධ වෙන්නේ? ඔව්. ඒක තමයි ඊළඟට මතුවෙන ප්‍රශ්නය. ඒක පැහැදිලි කරන්න තමයි පුණ්‍යතිරුන් වහන්සේ ඒ අතිශය ප්‍රසිද්ධ ඒ වගේම හරිම ලස්සන උපමාවක් ගෙන්නේ. ආ රත්විනිත උපමාව. හරියටම හරි රත්විනිත උපමාව. උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි මේක හරියට මෙහෙමයි. හිතණ්ඩා පසේනේදී කොසල් රජතුමා සවැත් නුවරේ ඉන්නවා. එතුමාට සාකේත නුවර හදිසි රාජකාරියක් යදනවා. සවැත් නුවරේ ඉඳලා සාකේත නුවරට? ඔව්. ඉතින් ඒ ගමන ඉක්මනට යන්න නිසා සවැත් නුවරයි සාකේත නුවරයි අතර, ඒ ගමන් මාර්ගයේ හොඳම අශ්වයන් යොදපු රථ හතක් පිළිවෙලෙන් ස්ථානගත කරලා තිනවා. ආ විවිධ නැවතුම් පොළවල් වල වගේ. ඔව්. පළවෙනි රථයේ සවැත් නුවර රජමාලිගාවේ දොරටුව ළඟම තියෙනවා. රජතුමා ඒකට නැගිලා යනවා. ගිහින් දෙවෙනි රතේ තියෙන තැනට ආවම පළවෙනි රතයෙන් බහිනවා. ඒක අතාරිනවා. අනිවාර්යයෙන්ම අතාරිනවා. ඒකෙන් ආපු කාර්යය ඉවරයි. ඊට පස්සේ දෙවෙනි රතේට නගිනවා. ඒකිනු ගිහින් තුන්වෙනි රතේ තියෙන තැනදී ඒක අතෑරලා තුන්වෙනි එකට නගිනවා. ඔය විදිහටම හත්වෙනි රතේ දක්වා යනවා. ඔව්. ඔය විදිහට පිළිවෙලින් රතෙන් රතයට මාරුව වී ගිහින් අන්තිමට හත්වෙනි රතෙන් තමයි සාකේත නුවර රජමාලිගාවේ දොරටුව ළඟට ළඟා වෙන්නේ. හරි. එතනදී කවුරු හරි આવුවත් රජතුමනි ඔබ මේ පළවෙනි රතෙන්ද සාකේතට ආවේ කියලා උත්තරේ මොකද්ද? රජතුමා කියයි නෑ කියලා. දෙවිනි එකෙන්ද නෑ. ඔය විදිහට 6 වෙනි රතේ ගැන ඇහුවත් නෑ කියයි. හත්වෙනි රතයෙන්ද කියලා ඇහුවොත් අන්න එතකොට කියයි ඔව් මේ හත්වෙනි රතයෙන් තමයි මම මේ දොරටුව ළඟට ආවේ හැබැයි මම ආවේ පළවෙනි රතේ ඉඳලා පිළිවෙලින් රත මාරු කරමින් කියලා ආ එතකොට මේ උපමාව අර විසුද්ධි වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? පුන්න තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා ආයුෂ්මතුනි ඒ වගේම තමයි. ශීල විසුද්ධියේ තියෙන්නේ චිත්ත විසුද්ධියේ පිනිසයි. ඒ කියන්නේ සීලය පිරිසුදු කරගන්නේ සිත එකඟ කරගන්න උදව්වක් විදිහට. හරි. ඒක හරියට පළවෙනි රතයෙන් දෙවෙනි රතේ හම්බ වෙන තැනට යනවා වගේ. ඔව්. චිත්ත විසුද්ධියේ තියෙන්නේ දිට්ඨි විසුද්ධියේ පිනිසයි. සිත එකඟ වුණාම තමයි නිවැරදි දැක්ම ඇති කරගන්න පුළුවන් වෙන්නේ. හ්ම්. විසුද්ධිය, කාංකා වේතරණ විසුද්ධිය පිණිසයි. නිවැරදි දැක්මෙන් තමයි සකය දුරු වෙන්නේ. ওই විදිහට එකක් කණෙක්කට පිනිස පවතිනම කාංකා විතරණිය මග්ගාමග්ග ඥාන දර්ශනය පිනිසයි මග්ගාමග්ග ඥාන දර්ශනය පටිපදා ඥාන දර්ශනය පිනිසයි පටිපදා ඥාන දර්ශනය ඥාන දර්ශන විසුද්ධිය පිනිසයි. අන්තිම විසුද්ධි දක්වාම එකක් අනෙකට පාලමක් වගේ. ඒක හරි. හැබැයි වැදගත්ම දේ තමයි අර හත්වෙනි රතය වගේ ඥාන දර්ශන විසුද්ධියවත් අවසාන ඉලක්කය නෙවෙයි. එතකොට ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය තියෙන්නේ අනුපාදාපරිනිබ්බාණය පිණිසයි. එතකොටයි සම්පූර්ණ චිත්‍රය පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ මේ විසුද්ධි කියන්නේ ගමනක් යද්දී පාවිච්චි කරන රත වගේ අත්‍යවශ්‍යයි ඒතේ රතියම නැවෙයි ගමනාන්තය. හරියටම හරි. ඒ එකක්වත් අවසාන ඉලක්කයේ විදිහට අල්ල ගන්න බෑ. ශීලයෙන් සෑහීමකටපත් වෙන්න බෑ. සමාධියෙන් සෑහීමකටපත් වෙන්න බෑ. ඒ හැම එකක්ම ඊළඟ පියවරට යන්න තියෙන උපකාරයක් විතරයි. අවසාන ඉලක්කය අනුපාදාපරිනිබ්බාණය. මේක කොච්චර වටිනා පැහැදිලි කිරීමක්ද? මේ ගැඹුරු ධර්මකාරණේ මේ විදිහට කතා කරාට පස්සේ තමයි නේද දෙන්න වහන්සේලා Taman කවුද කියලා අඳුනගන්නේ. ඕ මේ සාකච්ඡාව ඉවර වුණාට පස්සේ සරියුත් තෙරුන් වහන්සේ අහනෝ ආයුෂ්මතුනේ ඔබ වහන්සේගේ නම කොමක්ද? සබ්‍රහ්මචාරි භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේව හඳුන්වන්නේ කොහොමද කියලා. එතකොට පුන්න තෙරුන් කියනවා. ආයුෂ්මතුනේ මගේ නම පුන්න. සබ්‍රහ්මචාරීන් වහන්සේලා මාව මන්තානි පුත්ත කියලා හඳුන්වනවා. ඊට පස්සේ පුන්න තෙරුණුත් අහනව සැරියුත් තෙරුන්ගෙන්. "ඕ ආයුෂ්මතුනි ඔබ වහන්සේගේ නම කුමක්ද?" එතකොට සැරියුත් තෙරුන් කියනවා "ආයුෂ්මතුනි මගේ නම උපතිස්ස. සබ්‍රහ්මචාරීන් වහන්සේලා මාව සාරිපුත්ත කියලාත් හඳුන්වනවා." අනේ එතකොට තමයි පුන්න තෙරුන් වහන්සේට තේරෙන්නේ Taman මේ කතා කර කර හිටියේ ශාස්ත්‍රුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ධර්ණසේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක කියලා. ඒ වගේම තමයි සරියුත්තරුන්ට තේරෙනවා Taman කතා කළේ බුදුහාන්දරෝත් විශේෂයෙන් අගය කරපු ඒ උතුම් ගුණවලින් පිරිපුන් පුන්න මන්තානි පුත්ත තෙරුන් වහන්සේත් එක්ක කියලා. දෙන්නා වහන්සේටම පුදුම සතුටක් ගෞරවයක් ඇති වෙන්නේ නැති නේද? ඔව්. දෙදෙනා වහන්සේම කියනවා අනේ පුදුම දෙයක් අපි දෙන්නම ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය ගැන කොතරම් ගැඹුරින් දන්නවද කියන එකවත් දැනගෙන හිටියේ නෑනේ මේ කතා කරන කල් කියලා. එකිනෙකාගේ ප්‍රඥාව ගැන ධර්මාවබෝධය ගැන ඉමහත් ගෞරවයක් සතුටක් ඇතිවෙනවා. හරිම ලස්සන අවසානයකේ සංවාදයට. ඉතින් මේ රතවිනීත සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය සාරාංශගත කළොත් ප්‍රධානම දේ තමයි මේ නිවන් මඟ කියන්නේ එහෙම නැත්නම් යම් අධ්‍යාත්මික මාර්ගයක ගමන කියන්නේ අධියරින් අධියරත බොහොම පිළිවෙලට යන්න ඕන ක්‍රියාවලියත්. හ්ම්. ඒ මාර්ගයේ යන හැම පියවරක්ම හැම විසුද්ධියක්ම අත්‍යවශ්‍යයි. ඒක හරියට රත වගේ ඒ එකක් නැතුව ඊළඟකට යන්න බෑ. ඒත් ඒත් ඒ එකක්වත් අවසාන ඉලක්කය කියලා වරදවා වටහා ගන්න හොඳ නෑ. ඊවට ඇලෙන්න, ඒවයි නතර වෙන්න හොඳ නෑ. ඒවා හුදෙක්ම ඊළඟ අධිරයට යන්න තියෙන පාලමක් විතරයි. අවසාන ඉලක්කය හැම වෙලෙම මතක තියාගන්න ඕන. ඒ තමයි උපාදාන රහිත පිරිණිවීම අනුපාදා පරිනිබ්බාණය. ඒක තමයි අතරමැදි ජයග්‍රහණවලට අතරමැදි අවස්ථාවලට ඇලීමෙන් තොරව අවසාන ඉලක්කයේ දක්වාම නොනැවතී යා යුතුයි කියන එක තමයි පණිවිඩය. ඇත්තටම මේක අපේ සාමාන්‍ය ජීවිතයට අධ්‍යාත්මික නැතත් ලෞකික ඉලක්කවලට තදාලි කරගන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම ඕනෑම ඉගෙනුම් ක්‍රියාවලියක්, ඕනෑම ව්‍යාපෘතියක්, ඕනෑම ඉලක්කයක් ගත්තම ඒකට යන පාරේ තියෙනවා විවිධ අධීරවල්, කඩයිම්. ඔව්. ඒ හැම කඩයිමක්ම වැදගත්, ඒවයින් ලැබෙන දේ, ඒවයින් ඉගෙන ගන්න දේ වටිනවා. හැබැයි ඒ කඩයිමේම නැතර වුණොත්, ආ මම මේ ටික කරගත්තනේ, ඇති කියලා හිතුවොත් එතනින් එහාට යන්න බෑ. ඒක ඇත්ත. සමහර වෙලාවට අපි අතරමැද පොඩි ජයග්‍රහණයක් ලැබුවම ඒකෙන් උදම් වෙලා නියම ඉලක්කය අමතක කරලා දානවා. එතනම නතර වෙනවා. ඔව්. අන්න ඒ උගුලට අහුවෙන්න එපා කියන එක තමයි මේ සූත්‍රයෙන් අපිට කියා දෙන්නේ. ඉලක්කය පැහැදිලිව තියාගෙන අතරමැදි පියවරවල් උපකාරකයක් විදිහට විතරක් පාවිච්චි කරලා ඉස්සරහටම යන්න ඕන. බොහොම වටිනා පාඩමක්. ඉතින් අපි මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් සවන්දන ඇයටත් පොඩ්ඩක් හිතන්න කාරණයක් ඉතුරු කරමුද? හොඳ අදහසක්. එසේනම් අවසාන වශයෙන් අපි හැමෝටම සිතා බලන්නට මේ කාරණේ ඉදිරි කරමු. අපි නිරත වෙන යම්කිසි ඉගෙනුම් ක්‍රියාවලියකදී එහෙම නැත්නම් Tamanව දියුණු කර ගැනීමේ යම්කිසි මාවතකදී ඒ මාවතේ තියෙන අතරමැදි පියවරවල් ඒ කියන්නේ අර විසුද්ධි වගේ දේවල් හ්ම් ඒවම අවසාන ඉලක්කය කියලා වරදවා ගැනීම එහෙම නැත්නම් ඒ අතරමැදි ජයග්‍රහණ වලට දැඩි විදිහට ඇලී සිටීම අපේ සැබෑ ප්‍රගතියට අර නියම ඉලක්කයට යන්න කොයි වගේ බාධාවක් වෙන්න පුළුවන්ද ඒ ගැන පොඩක් හිතන්න. ඒක ඇත්තටම හිතන්න වටින කාරණයක්. බොහොම ස්තුතියි අද දවසේ මේ ගැඹුරු රතවිනීත සූත්‍රය ගැන අපිත් එක්ක කතා කළාට. ඔබතුමියටත් බොහොම ස්තුතියි.